දැන් අපි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කරන දේවල් මේ පාර්ලිමේන්තුවට අදාළ නැහැ නේ. ඒක කවුරු හරි ඇහුවොත් මේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේකට විරුද්ධ වෙලා තියෙනවා කියලා. එහෙම නැත්නම් මේකට කැමති වෙලා තියෙනවා. නමුත් පක්ෂයේ තීරණයක් අරගෙන ඉවර වෙලා. සමාජලාවට මේ තීරණ වෙනස් වෙන්න පුළුවන්. ආයි පාරක් මේ තීරණයක් ගන්නකොට ඒකේ බලය සමාජලාවට අපි අපේ පක්ෂ නායකතුමාට දුන්නාට පස්සේ පක්ෂ නායකයොත් එක්ක කතා කරනකොට එතුමාට පුළුවන් තීරණය වෙනස් කරලා ඉවරලා පාර්ලිමේන්තුවේදී ඒ අවශ්‍යක දේ කරන්න. නමුත් දැන් වෙනකොට පාර්ලිමේන්තුවේ මේ ඇත්තම තුනින් දෙක බලයක් මේ සන්ධානයට අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඉදිරියේදී අපිට රටේ රටේ උන්නතිය සඳහා රටේ පැවැත්ම ඒ වගේම අපේ අභියෝගවලට මුහුණ දෙන්න අපි ඒ සකස් කරන්න ඕන නීතිවලට අපිට අවශ්‍ය කරන පාර්ලිමේන්තුවක් අද ස්ථාවර පාර්ලිමේන්තුවක් සකස් වෙලා තියෙනවා